හොඳයි. බුද්ධික මහත්මයා තව ප්‍රශ්න තියෙනවද? එහෙමයි අවසරයි හඳුරන්නේ Zoom එකේ අහලා තියෙන ප්‍රශ්නයක්. මරණානුස්සතිය වඩන අයුරු කියලා දෙන්න ගරු ස්වාමින් වහන්සේ. අපේ පරණ දේශනාවල අපි වෙනම කතා කළා මරණානුස්සතිය ගැන වගේම මරණාසන්න මොහොතේ හිත සකසා ගැනීම ගැන. ඒ නිසා මේ YouTube link එකෙන් ගිහිල්ලා මේ පරණ දේශනාවල මාතෘකාත් එක්කලා ඇති ඒව අහන්න අපේ YouTube link එකෙන් එක පැහැදිලි නැතිනම් අපේ අරුණ මනතුංග මහත්මයාගේ ධම්සර වෙබ්සයිට් එකේ වෙන වෙනම ඒවා විස්තර කරලා මාතෘකා දාලා ඉතාම ලස්සනට ඕනම කෙනෙකුට අහන්න පුළුවන් වෙන්න ඒවා පෙළගස්සලා තියෙනවා. ඒ ධම්සර වෙබ්සයිට් එකෙන් හරි එහෙම නැත්නම් අපේ මේ මෙහි සටහන් කරලා තියෙන YouTube link එකෙන් හරි ආපස්සට ගිහිල්ලා ඒ පරණ දේශනා බලන්න ඒවා පැහැදිලි කරපු දේශනා තියෙනවා.